ඒකට ස්ථානමික උපකරණ දෙන්න පටන් ස්වාමීන් වහන්සේ බණමෝතේදී අපි පිටදී ආකාරයේ අත්මාකරණයට පහදා දෙන්නේ ඒක ඒක මරණය සිටින අවස්ථාවේ හිතේ විචිලි හොඳට හරවා ගැනීමට පිළිතුරු කුමක්ද භාවනා පුතුකලායකට ඒ පාලනය කළ හැකිද කර්මයන් පහදා දෙන්නේ මේක ආසන්න බණක් වෙලා <laughs> ඒක මරණ දෙන්නේ කවිවර කරලා මෙතන තියලා තියෙන එක විතරයි. ඉතින් මේකදී සර්වඥාන්ත දේශනා කළා තියෙනවා. ඒ දේශනාව මේ ගුරුතුමා ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා නිතරම ජීවත් වෙනකොට මරණය ගැන කතා කරන එක නා මුදින් ජීවත් වෙනවා මුදින් මැරෙනවා. ජීවත් වෙනකම් මරණය අමතක කරගෙන ඉන්න එක නා ජීවිතයක් නාස්ති කරන මරණ මුදින් ගොඩාක් පස්චාත්තාප. ඒ සර්වඥාන්ත දේශනා කළා තියෙනවා මරණය විතර අමරණීයත්වයට මඟ පෙන්වන තවත් මඟක් ලෝකයක් වෙනවා. ඒ නිතරම මාර්ගයේ ජීවත් කරන මනෝවිද්‍යාව තියෙන එක නිතරම අනුන්‍යත්වයේ ජීවත් වෙනවා. ඒක නැතිකත්තේ තමයි ඊර්ෂ්‍යා කරන්නේ. ක්‍රෝධ කරන්නේ, ආශාවල් කරන්නේ, මානවත් කරන්නේ, නැරෙන්නේ නැති කියලා. ඒ නිසා මරණය නිතරම ජීවත් කරන එක නම් හොඳින් ජීවත් වෙනවා, හොඳින් ජීවත් වෙන එක නම් හොඳින් නැහැ. මරණය අමතක කරන ජීවත් වෙන එක නම් නිතරම ආසතිය පීඩනයේ ජීවත් වෙන්නේ මරණයේදී ඉස්ලාම අකම්පිත සත්‍යයට පස්සෙන් නිසා මරණ වේලාවේදී මරණ ගැන කරන දෙයක් නැහැ කරනවා කරන දෙයක් නැති ඉස්සෙන්නේ. ඒ නිසා මේක ශාසනික වශයෙන් මේ කියන්නේ මරණානුස්සතිය. මරණ පිළිබඳව විතර සීපත් කරන කෙනා තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න වෙලාවක් නැහැ. ඒ වෙනකොට තව කෙනෙකුට වෛර කරන්න වෙලාවක් නැහැ. මොකද ඒත් මම මේක කරන්නේ. ඉතින් අර මේ ඒ දෙක එක දවසක මම කතාවක් කියනවා මේ නූලට හරවා ගන්න නැති දෙන්නගේ ඉඩම් අරවලා තියෙනවා. ඉඩම් අරවලා තියෙන මැද තියෙන පාරක් කපන්න කියන ප්‍රශ්නේදී පස්සේ නඩු කාර්යය ඉඩමට ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ඉවරලා මේ විමර්ශන කළු ලොකුනේ උන්නෝක තීර දාන කොහොමරක්වත් මේක පාර දෙන්න කොහොමදලක්වත් මරණ විදිහ ඔබ කල්ලාන වැඩක් නැහැ. ඉන්වෙස්ට් කරන මමත් කරන ඕත් නෑ. ඌ විතරක් නෙවෙයි. දෝෂණ අනුපාතය ආයෙත් පිටු වලේම. ඒ වගේ තමයි මේක ඒ පැත්තට දාන්න නැතුව ඒ තමන්ට මේක දඩමීම කරගෙන තිත්තිය ඉවරක් කරලා සතුටක් ඇති කරගන්න මරණානුස්සතිය පාවිච්චි කරනවා දෙවන මතක තියාගන්න බුද්ධ ධර්මයේ පමණමයි ආනාපානසති කියන භාවනාව ආධ්‍යාත්මිකව කෙරේ. අනිත් කිසිම තැනක මම ගැන කතා කරන්නේ නැහැ කතා කරන්න දෙන්නේ නැහැ. මොකද ඒක තියෙනාසයට කියන වැඩක්. ඒක නිසා ඉතරම මරණය ගැන සිහිපත් කරන එකේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් සමුදි මරණය ගැන සිහිපත් කරන එක අනිත් එක මේ ක්ෂණික මරණය ගැන සිහිපත් කරන එක. නිසා යම් කිසි කෙනෙක් මරණානුස්සති වශයෙන් ජීවිතාංගික මරණානුස්සති කියන අර දේශකාරී දරිවිට සර්වචනංශයේ දීපු කමඨාන සුද්ධ කරනවා නම් විතරෝම තමන් ඉන්නේ ඉන්නෝබ්බක් උඩ ඉන්න කෙනෙක් වගේ. ඉනි කන්දක් උඩ ඉන්න කෙනෙක් වගේ කොයි වෙලාවෙ මේක උකුරලා ඇවිත්න්නේ. ඒක නිසා අපි හදන සැලසුම් සියල්ලම නිකන් හීනක් විතරයි. ඒකෙන් කියන්නේ සැලසුම් හදන්න නැතුව ආතපුත නැතුව නිකන් ගත කරන්නේ කියලා නම් ඒක හදනකොටම දැනගන්න ඕනේ. ඒක සාර්ථක වුණා මරණය ඉවරයි. අසාර්ථක වුණා කියලා කියනවා සාර්ථක වුණා සාර්ථක වුණා සාමහිතිනේ. මේ දේවල් කරන කෙනාට මානසික අසහන ගොඩාක් අඩු වෙනවා. මානසික අසහන අඩුව ජීවත් වෙන කෙනාට මරණ එක බරපතල ප්‍රශ්නයක්. අනිත් එක තමයි ක්ෂණික මරණය. මොන හුස්මක්ම ආශ්වාසයක් කරලා ප්‍රශ්වාසයට එන්නේ ඉස්සෙල්ලා නැහැ. ප්‍රශ්වාසය වල ආශ්වාසය ඉස්සෙල්ලා නැහැ. පුළුවන් නම් ආශ්වාසයේ අගටම යනකම් බලලා ප්‍රශ්වාසයේ ඉංග්‍රීසියට තියෙන හිස් යනකම්. ප්‍රශ්වාසයේ ආශ්වාසය ප්‍රශ්වාසය ආශ්වාසය ඉවර වුණාම ප්‍රසවාසයේ ඉන්නේ ඉස්සෙල්ලා හොඳටම මර චිත්තක්ෂණේ තියෙන. මේක පන්නලා තමයි අපේ හිත බලන්නේ. අපේ අන්න දෙන්නේ නැහැ ඒක බලන්න. හොඳට ලෑස්තිලා ගියොත් ආශාවෙන් ප්‍රසවාසයේ මාර්ග වෙනකොට සම්පූර්ණ කරකවලක් ගන්නවා. ප්‍රසවාසයෙන් ආශාවෙන් වෙනොත් මේකෙදී භාවනා කරන කෙනාට තේරෙනවා දැනගන්න පුළුවන් ප්‍රසවාසයේ සමාරස ආශාවයේ හටගන්න අතර බලන්න ලේසිකමක් ආස්වාදේ හැමදාම ප්‍රසාදේ පටන් ගන්නකොට ඉතාම සුළුයි දැක්කේ ඒක බොහොම ක්ෂණික සිද්ධියක්. ඔය ප්‍රසාදේ හැමදාම ආස්වාදේ හදා ගන්න අතර සැලසුම් කරලා ගියොත් අල්ලන්න. එතකොට මේ මාර්ගයේ නිතර නිතර පුරුදු කරනවා නම් සම්මුති මාර්ගයට ලොකු ඇස්ටෙක් ඇති. ඉතින් මේක බැරි නම් මේ ජීවත් වෙද්දී මේ ප්‍රසාදේ හැමදාම ආස්වාදේ දැක්කෙන් බැරි නම් ඉතින් අපිට සිද්ධ අපිට කියන්න වෙන්නේ දැනගන්න වෙන්නේ අපි ඔලිම්පික් ගහන්න කල්පනා කරනවා මේ ගමේ දික්තික කවිත්ව දිනන්න බෑ. ඒකේ මේ කාටවත් නෑ ඔලිම්පික් යන්න හම්බෙන්නේ. නිසා පුළුවන් ටික ජීවත් වෙනකොට මේ මරණ බව ඉස්තිරයි ජීවිතේට වැඩිය. ඒකෝ තියෙදි කොමන නැතුම් දෙලි කවට සිනාදා. මුණ බහුරූපෝන මුණ කියාපෑවිද නියෝජන සරකලා කරන්න දේ ටික කරන්න. එහෙම දුන්නේ මම අපැන්නට අතිශෝක්තිය කරන් දීලා අනුරුත් අවශ්‍ය කරන රාග තමනුත් කෞෂලන කරන මිනිසයාට මරණ වේලාවේදී ලොකු අකටකයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසාකට ජීවත් වෙද්දී උත්සාහ කරන එක තමයි විපස්සනා කරනකොට මරණ සත්‍යයෙන් සමග කරනකොට අපි සූදානම් වෙන්නේ පෙරවුව. කර්ත ස්වාමීන් වහන්සේ මේ මගේ මිත්‍රයෙක්ගේ ප්‍රශ්නය. ඒකේ ස්වාමීයා සහ අවුරුදු 26කට සුතාන් විදුත් දැන් අවුරුදු 5ක් 6ක් පමණ. ඒකේ දිවසේ අඳුරගතිය සහ කිසිම දිනුවක් නොවෙත්තා ඒ ගැන සොයා බැලීම විට ආස්තර කඩුවන් සෑම දෙනෙම කියන්නේ මොන් දෙදෙනාම යම් කිසි විශ්ින් දෙදෙර බන්ධනයකට බාර. ඇයි ඒ සත්‍ය අසත්‍යතාවය නොදන්නේ. එක්තර භාවනා යෝගී අවංචීකින් දැනගත්තා ඔවුන්ට ඒ බන්ධනේ භාවනා අයින් වී අයින් කළා කියලා. ඇයි මෙතෙක් ඔව් අමොට ගියේ නැද? ස්වාමීන් වහන්සේගේ වැඩ දැන ගැනීමට අවශ්‍ය වන්නේ ඉවැනි භාවනා යෝගියෙකුට එවන්නක් කළ හැකිද යන්නේ මට නම් ඇත්තටම කවුරුත් කෙනෙක් කියන්න බෑ කවුරුත් මෙතන කාරණා තුනක් තියෙන්නේ දීගිය දෙන්නේ කියලා කතා කරනවා ගෙදරක් වෙන කතාවක් තුනම අතහැරලා දාපම ඉවරයි ඔය ගෙදරේ පොත් එක කට් කරගෙන භාවනා කරලා බලන්න කියන්නේ ඔය අන්ධකාර මොස්තෙන් ඉඳන් ඕනේ නෑ ඒක භාවනා කරන්න ඕනේ වෙනකට භාවනා කරලා හරියනවා නම් තමන්ගේ යෝගයේ කියලා තමන්ගේ ගෙදරට කියලා පුන්තේ ලෝනේ නැති යෝගාවචර මල්ලුවට ගන්න ඕනේ. යෝගාවචර කියලා ඔය සැකට් එක ගැටරින් ආපු කට නෑ නේ ඒක භාවනා කරලා ගත්ත එක. දැන් මේක හොඳම තැන. මෙතන හරියන්නේ නෑ. හරියන තැනකට ගිහිල්ලා බලන්න භාවනා කරන්න පුළුවන් දෙ කියලා. බුද්ධාන පොතේ පුළුවන්, මෛත්‍රී පුළුවන්. කරලා හරියට පස්සේ තමන්ගේ පිටිට ගියාම ආතෝ කොන්ත්‍රා දෙන්න ඕන කමක් නෑ. තමන්ටම කරලා බලයි. ඒ නිසා වෙන භාවනා යෝගාවචරේ ආරූඪ කරගන්න වෙනුවට සමන් භාවනා කරනවා නම් මේක විශ්ලේෂණය පුළුවන් සාමාන්‍යයෙන් මේ ඉතර ඉන්න ගෙම්බෝ විසි කරනකොට ගේපත් ඇරලන්න වැටෙන්නේ ඒ නිසා පල්ලයට විසි කරනකොට කවදාකවත් හරියන්නේ නැතිලු ගෙම්බේ පුවනවා මොකද උඩ කන්ද දෙයක කන්ද විසි කරනකොට කන්ද හැස්තරලා වැටෙනවා අලසෙන් ගන්නකොට කන්ද වැට බැඳුරු ගෙයින් අනිත් පැත්තට වැටෙනවා ඒක හේපෙට අරමුණ කවුරුත් දෙවලුම තමයි. ඒ තරම් ආසයි මේ ගුණ නිර්මාණ ශිල්ප වලට තමයි විපෙතෙත්. ඉතින් මේ දේ කියලා කියන්නේ තුන් දෙනෙක් වෙයි කියලා ගන්නවා. දෙන්නෙක් ඉන්නවා. තව කෙනෙක්. ඉතින් ඒක ලබුලා දෙනවා මේ විද්‍යාව පැත්තේ කොම් වල හැම තැනම බලන් ඉන්නවලු මේකේ ගන්න. ඉතින් අපි හොඳ නැහැ මේක අල්ලගෙන ගිහින් කරනම් වෙන මොනව කරන්නේ? ඉන්නකම් ওই පුතාටයි මේ මහත්තයා කොච්චර ආදරය කරනද දැන් ඉන්නේ නැත්තේ ආදරේ දැන් මොකද වෙන්නේ දැන් එළවන්න ක්‍රමයක් ගන්න. මේ පුතේ මහත්තයා මේක අයින් කරලා දෙන්න බැරිද කියලා අහනවා. ඒ මොකද මෙයාගේ රූපේ තිබුණ රූප සංඥා වෙනස් වෙලා දැන් එන්නේ වෙන විදිහකට. ඒකට ගන්න. ඉතින් අර හිත පිටිට මාර මහත්තයා සිකවලඳ ගත්තා වගේ රූපය සිකවලඳ ගත්තා. යනවා. ඉන්නේ නැහැ. මේ නම පූජා කියලා පොතක් තියෙනවා මහායානයේ කියලා. නිදින්දෝ ආදම්බද විකාරේ ඒ මිනිස්යා හදිසි නැති. හදිසි නරන පස්සේ ඒ මිනිස්ගේ අනුරන්දුවට කම්ප්ලේන්ට් කරනවා මම බරපතල වැඩක් කරගෙන ඉන්නේ ඒක දුවක් නෑ දැන් හරියන්නේ නැහැ මට කොහොම හරි අපවියන්න. ඉතින් අමරජීවට ඇපීල් එකේ කඩතොකට ගිහින් ඉක්මනටම තාම මැරිලා මේකේ සීතල වෙච්ච නැගුණා කියලා කල් කීකර වෙච්ච කට්ටිය බිනියකට පලයන්. ඉතින් මේ මනුස්සයා ඒ ගමේ මැරිලා කීකර වෙච්ච කට්ටිය බිනියකට ආවේ. ආවේශයට ගෙදර යන්න බෑ මොකද අර මැරිලා තියෙන්නේ කොර වෙච්ච බිනිය. ගෙදර ගිහිල්ලා කොර පිට නෝනට කතා. නෝනමයි වෙනවා මේ කොර මිනිහෙක් නැගිටලා එනවා ගෙදර බාර ගන්න කරනවා. අර මනුස්සයා කියනවා යෝගී තේරුම් ගන්නේ මම යම ලෝක රැති කොට කියලා මම මේ ආපහු වෙලා කරගෙන ආවේ මේ විතර රැඳිටි කියලා කරන්න මාව බාරගන්න. අනම්මනි කියනවා මුදෙම දුරකට කියන මනුස්සයෙක් කියන්නේ භූතේ කියලා තියෙන්නේ ආනවන්නේ. අන්තිමට මේ යම රැතුරන් දීලා කියන ඔබ අන්තිමට දෙස්තර ගෙදර ගෑනිට මේවත් දෙන්නේ. ඊට පස්සේ කියනවා දැන් ආන්නේ නැහැ. ඒක නෑනේ ලේසියි. මට කියලා මේක කියලා දීලා ආදරණවද කතා කරනවා නෙවෙයි මැරණික ලීති. ඉන්සානේ අපි ඉන්න තැනදී මම මේ ප්‍රේම කරන තැනටම මරණට පස්සේ ආපහු ආවොත් ඉතින් දක්ෂම කට්ටියගෙන වෙනවා. දුම් ගන්න බෝතලේ දාලා පොරොප්පේ දාලා මුහුදට දාන බන්ධන කරනවා. මේ දැන් තියෙන ප්‍රේමේ නෑ මේ නැරිලා ආපහු එන දවසේ. හරිද? සංස්කෘත ලෝකෙක තියෙනවා. ලෙඩක් වෙච්ච වෙලාවක බෙදෙක් වෙනවා නම් හම්බෝ දෙවියෝ වැඩි වගේ. අන්නේතම අතිශීත ලෙඩා වෙලා මේ කෙරේ. අනිවාර්ය පස්සේ අවචිතනවලු සහෝදරකම දෙන්නේ නැති යාළුකම දෙන්නේ නැති කියලා අර ගුරු සාකර ගුරු දෙදතන අතර මොකක්වත් නැහැ. යාළුවෙක් පිටේ සමීප පස්සේ ආව විතර දරුවහල යනවලු මේ කියකන ඉල්ලනවා ඉන්නේ. නායකාරයෙක් ඉන්නවා කියන්නේ තුන්වෙනි සැරේ කියන එක හිතුවද කියලා තියෙනවා. අමාරු විලාහට මිසක් නැතිලා ගෙවල් වලට යන්න බෑ. මොකද මිනිස්සු ඉතින් කීයක් හරි ගන්න තමයි ඉන්නේ. ඉතින් අපිට මේ තියෙන කුංචි සම්බන්ධයක් තියෙනවා. ඕකේ නිකන් ඇලයින්මන්ට් එකක් ගිය ගමන් භූත ලෝකයක්. මේ ඉන්න කේ තමයි ඔක්කොම දෙක ගිහිල්ලා අපවව ගමන් අපිට කියන්න නැත්නම් අපිටත් ඔය ටිකම වැඩිලා තේරුම් ගන්න යන්නම් කියලා යන්නම් කියන්නේ ඒකයි කියන්නේ. ඒකයි මේ නිවන් දකින්න කියන්නේ නබඩ පස්සේ එන්නේ. බුදුරජාණන්ගේ පොතේ දැකලා තියෙන දාර්ශනික කල්පලක්ෂණ නිසා අපම නොයෙන්න තමයි අපිට කියලා දෙන්නේ. ආවොත් ඔය ගෙදර කිට්ටුවන්තයි කියන කට්ටියම තමයි බලන්නේ. ඒගොල්ලෝ ප්‍රසිද්ධිය හැම කොහොමද මෙයාව අයින් කරන්නේ? මෙයා ආපුවම විතර හේවණලක් වගේ අන්ධකාරය ඕනියම මුස්පේන්තුව අයින් කරන්නේ දුන්නකම් ওই මනස වෙන්න පිටිය හදන්න බෑ. නිසා පොඩි මේ රූප සංඥා පොඩි වෙනසක් වෙච්ච ගමන් සම්පූර්ණ වෙනස් ලෝකයක්. ඉතින් ඒක දකින්න මුදු කෙනෙකුට වෙනවා. ඒක නැත්නම් භාවනා කරනකොට වෙනවා මිනිස්සු මේ වැඩි දෙයකට දෙයකට වැඩි කැතර කරනවා කියලා කියන්නේ ඕක අනිකට කරගෙන මේ හා සමාන ද්වේෂය. වැඩි සෙන්නේ නගරේට ඉන්නේ අපේ කර්ම කතාවක් තියෙනවා. වැඩිුණා වැස්සටයි වැඩිසෙනේ නගරයටයි ඒක ඔක්කොටම නිකන් සමාන්තරෙ හිටියනම් ප්‍රශ්නේ නිසා මේ ප්‍රශ්නට උත්තර දෙන්න තියෙන මේක හොඳටම පේන්න මේකේද තමන්ට සම මනසක් පවත්වන්න බෑ හොඳම වැඩේ තමයි වෙන තැනකට ගිහින් බලන්න. මොනවා කරලා විතරදී බෑ. ඒක ඒ වාසිය කරන්නේ කියන්නේ අරගෙන ඉතල ගහන කරලා කරලා කරලා දවසක තමයි දෙන්නේ මේ ගෙදර තියෙන මේ අඳුරගතිය කපාගෙන තමයි භාවනා කරන්න පුළුවන් නම් ඒක හදාගත්ත දවසේ ආධ්‍යාත්මික ප්‍රශ්න විසඳනවා ගෙදර තියෙන ප්‍රශ්න විසඳනවා ස්වාමීන් වහන්සේ බුද්ධං සරණං ගච්ඡාමි යන්නේ අක්කේයක් වෙන්නේ මම බුදුන් වහන්සේ සරණේ නතර මේ සරණ යන පිටකීමක්ද බුද්ධං චතුරාර්ය සත්‍ය දක්නා ප්‍රඥාවද මේ ආකාරයෙන් තිරසරණ යනදී අපේ ශිෂ්‍යව දැනගන්න යුතු අර්ථ පැහැදිලි කරන මේ ඊටසිතිමි ඇත්තටම මේ අර්ථ පැහැදිලි කරලා කෙලවරක් කරන්න බෑ මේක තියෙන්නේ ප්‍රසාද සත්‍තාව ඒ ඉස්ලාමයේ ගන්නේ කියන්නේ අදහානිකයි බුදුන් අදහනවා කියන අදහස ඒක මේ තමයි භාවනා කරකින් දෙන්නේ මේකට කියනවා පූර්වාදර්ශයක් කියලා අපි පූර්වාදර්ශය කියවනවා වැඩ කරනකොට එහෙම කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගියකට ගිහිල්ලා ඒ ඥාන පහළ වෙනකොට තමන් තුළම මොනගේ සීලය පිළිබඳව බුදු ගුණ, ධර්ම ගුණ, සංඝ ගුණ පිළිබඳව වැටහීමක් වෙනකොට අර ප්‍රසාද සත්‍යාවදී මේ ගිලා බහගත්ත සත්‍යාවක් වෙනවා. ඒ විදිහට ආරම්භයේදී මේ ප්‍රසාද සත්‍යාව ගත්තට ඒක ක්‍රමයෙන් ඕකප්පණ සත්‍යා අධිකම සත්‍යා බවට අත්වෙන්න සීලය අභිශීලයක් කරගන්න ඕනේ. චිත්ත භාවනා අධිචිත්ත භාවනාවක් කරගන්න ඕනේ. ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා කරනොත් නැත්නම් මේ බුද්ධ කියන වචනේ සහ සර්මන් කියන වචනේ අර්ථ කතන දීම තුලින් වෙනසක් වෙන්නේ මේ කියලා තියෙන කරුණු හරි සර්ණියනු මේ පූර්වාදර්ශයක් කියන තමයි පිළිපැදීමක් කියලා තියෙනවා බුද්ධයන් තත්ත්ව සත්‍ය දක්නා ප්‍රඥාව නැත්නම් වෙන ප්‍රශ්නාවක් සහිත කෙනා කියන අදහස නිසා තමනුත් ඒ අපිට යන්න ඒ පූර්වාදර්ශයක් එක්කනව ඉස්සරහින් තියා ගන්නවා. ඒක නැත්නම් ඒ ආදර්ශයන්ව කටයුතු කරන එක තමයි මේ බුද්ධ සත්‍යංග ඥාන කියන දැනගත්තම ප්‍රඥාවට බර මේ ප්‍රකාශනය. ඒකට ස්වාමීන් වහන්සේ මා ගුවන්විදුලි බණ අසන සෑම මොහොතකම බිම හාන්සි වී බණ ඇසීම පුරුදුයි. ඒ නරකද රැට ඇහැ ඇරි ඇරි නිින්ද නොවන අවස්ථාවේදී උදේම ඇරි ඇඳීම සිට බණ අසනවා ඒ වගේම තමයි චෝතහසක් අහුනාම ඇඳීම වාගේ භාවනා කරනවා ගුණකට නුසෝදා මේ නරක ක්‍රියාවක්ද යන්න උභාන්සයෙන් දැනගැනීමට කැමති ඉතින් මෙතනින් පටන් අරගත්ත දැන් තමයි පුළුවන් නම් මේක වැඩි ඒක කියන්නේ ධර්ම ගෞරවයේ තියෙනවා ඒක ධර්ම ගෞරවයේ තියෙන මේ වැඩ කරන්නේ ධර්මයක් එක්ක කරන්නේ මේ යෝගාවචර වැඩක් ඒකට හිතයි පරිසරයයි ගතයි අලුත් කරගත්ත තරමට මේ භාවනා ප්‍රයෝජන වෙනවා. ඒකයි අපි මධ්‍යස්ථාන කියලා සීලක සමාදන් වෙලා සුදු වෙනින් ඉඳගෙන භාවනා කරපිටකට ගියාම විකල්ප වෙනවා. ඉතින් අර ඇඳේම කොම් කියලා පිටින් ඉඳගෙන ඔය බුද්ධ සමාගත්තාන සම්මතන ගත්තාම දුවන් ඔය නරකක් නෙවෙයි. නමුත් මම තේරෙනවා නම් මේකට කරුණු පිටයි. ප්‍රශ්න පටන් ගන්න ඉස්සෙල්ලා ඒ තියෙද්දක ඩිස්ටන්ස් එක කරනවා. ලෙඩක් සුද්ධ කරන්න. දොස්තර සුද්ධ වෙන්න උපකරණ සේරම සුද්ධ කරන්න ඕනේ. ඒකෙන් වෙන ඔපරේෂන් එක කරනු වැරදුන සැකයක් හිතෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික බාහිර වස්තු වස්තු විශේෂ ක්‍රියා කියලා මේක කියන්නේ වස්තු පිළිසිදු කර ගැනීම වපක්. එතකොට මේ භාවනා කරන කෙනා ගණන් නිවන් දැක්කත් නැත්නම් ලෝකෙදී ඉතුරු කරන හොඳ ආදර්ශය. ඒකේ ගරුකටයුතු වැඩ කරනකොට ඒකට තමයි කරන ගෞරවයෙන් තමයි කවුද කියන්නේ ඔක්කොම. තමන්ව සහැල්ලු කරගත්තොත් භාවනා ප්‍රතිපදාවෙන් කියන තමන් හැල්ලුවටපත් වෙනවා. නැත්නම් නමක මේ කරා එන්නේ එන්නේ එන්නේ තමන් ඒකේ ගෞරවයේ පිහිටලා කටයුතු කරනවා කියන්නේ. අරම ගෞරවයේ පිහිටලා කටයුතු කරනවා කියන එක ඒකේ සූත්‍ර වල සඳහන් කරනවා සර්වචනන්දේ අහංග යක්ෂ සේනාව ආපුහම එක්කෙනෙක් ඇවිල්ලා වැඳලා සර්වචනන්දට වැඳලා එකක් කරා. ආර්කෙනෙක් හිටගෙනම කියනවා මම ඇවිල්ලා අසවලයි කියලා හසෙන් කරා. ආර්කෙනෙක් පිටිපස්සෙන් ඇවිල්ලා තනියක් තනියක් පකොල බිම කියලා හඳුන්වා දීමක් කරනවා. සමානකට මොනක්වත් නැතුව පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා. ඒක ඒක නාමයේ අර ඉතිහාසයටම අඳුරගත්ත හැටි. බුද්ධ ශාසනය හැම වෙලාවෙම එකක් පස්සේ. ඉතින් පිළිම ඉස්සරහින් ඉන්නේ පැත්තකට නම් තව කෙනෙක් ආවොත් පිළිදී. ඒ වගේම දන්නේ නැති කෙනෙක් ආවොත් හිටගෙන කතා කරනවා. ආදි වෙන්නේ ඒ ගෞරව කරන්නේ. ඒක නිසා ඒක සූත්‍ර හැම එකකින්ම සඳහන් කරලා තියෙනවා මේ මංගල සූත්‍රයේ සඳහන් කරලා තියෙන ඒකමන්තං චිත්තා හෝ සා දේවතා භගවන්තං හේතතෝක. එක පැත්තක හිතගත්තා වූ දෙවියන් වහන්සේ බුදුහාමරණ මෙහෙම කියනවා. ඉතින්න්සේ ධර්ම කිසිම ශ්‍රාවකෙක් හිතක නැහැ. කියමන වැඳලා එකක් පසක වෙලා සර්වඥාන්සේගේ අවසර ඉල්ලලා අවසරයි ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් අහන්න කියලා කියලා ඒකෙන් මේ පුද්ගලයා කැපී පෙනෙනවා. එයා තාගෙන ගන්නවා විනය ගන්න. ඒක ඈත ඉඳලා අතවන්න කතා කරන ගමන් එහෙම එකක් නැහැ. ඒකෙන් අර දරුවචන් වහන්සේට ගෞරවණීය කරන කෙනා කරන දේ අනුව තමන්ගේ තම කවුද කියන එක පෙන්නේ හැම වෙලාවෙදීම ඒ ගරුකටයුතු දේවල් එක කටයුතු කරනකොට ඊටලා කටයුතු කරන්නේ කියනවා. ඒකදී සර්වඥාන්ති කියනවා සර්පයත් එක්ක ඉන්ද්‍රයෙක් ශක්තිය කුමාරයෙක් එක්ක සීලන්ත භික්ෂුවක් එක්ක කුංචි කියලා සලකන්න බෑ එහෙම මේ ඒ වෙලාවේ කුංචි වුණාට වරද්ද ගත්තොත් විශාල හානියක් සිදුවෙනවා ඉන්ද්‍ර කොච්චර කුංචි වුණත් ලැබෙන්න ඇති කරන ශක්තියක් සර්පයා කොච්චර කුංචි වුණත් මාරාන්තික විෂක් තියෙනවා ශක්තිය කුමාරයා කෙරෙල්ලන් කරුවොත් කාදා රජ වෙනවා රජ වෙලාවට උලකී සීල භික්ෂුවක් බැලු වැල්මට ඒක නැති වුණාට වරදගත්ත ස්වර්ග අන්තරේ මාර්ගාන්තරාද සිද්ධ වෙනවා. නිසා ඒ වගේ කටයුතු කරනකොට හිත මේ විදුලි බල මණ්ඩලයෙන් ඇහුවනම් කියාවි 1.5 බැටරිය බලන් එක සාමාන්‍ය කටගාවට තමයි නෑ. මේකත් ගන්න යන්න එපා ඒක. ඉතින් 230 දෙවිලන්න පටන් ගන්නවා අත ගන්න. 11000 අත ගන්න යනවා නම් 33000 අත ගන්න යනවා නම් 60000 අත ගන්න යනවා නම් පැත්ත කිට්ටු කරන අඟල් හයක් කිට්ටු කරනවද? අහන්න එපා කරන්ට් එකේ මොකක්ද අත ගාවෙ ඉන්නද මොකද මට කරන්ට් එක වැදුණා කියලා කරන්ට් එකෙන් අහන්න දෙයක් නැහැ. ගමන යන්න තියෙන එකයි තියෙන්නේ. ඉතින් ඒක නම් ආයි ටෙන්ෂන් එකක් එක්ක තියෙන ඉතින් ගන්න නැතුව ගියයි කියලා කරන්ට් එකේ නෑ. මොකද ඒක කරන්ට් එක වැදින්න නම් අද ගන්න නැතුව ආවට නිසා පරිමේ කාල සමාධිය වගේ කතාවක් කරන්න දෙන්නේ නෑ. නිසා ඒකයි අපි අපි මේ ඒ ක්‍රම වේදී හදාගන්න. ඒක සනාතනයක් තියෙන නිසා අපි අනගර ස්වාමීන් වහන්සේ ආරම්භයේදී ගොරෝසු සහ දීර්ඝ වශයෙන් වූ ආස්වාද ප්‍රසවාසය ක්‍රමයේ සිවුම් වේවි කෙටි වීමි පවතින ආකාරයේ සතිය යුක්ත මෙහි කෙරේ. ඒකී ආනාපානයේ මුලමදාක දක්වමින් සතිය කරwidetildeදී සමහර විටක කප්ප දෙලෙන විටදී එම ක්‍රියාවේද මුලමදාක දක්වමින් එම තුන් අවස්ථාවේදී ධාතුන්ගේ හට ගැනීම බව ධාතු ක්‍රියාවක් බව දැනගනි. එම ක්‍රියාවේ ආනාපානයේ සිදුවීම බව දැනගනි. අනිතර ආනාපානයේ සුකුම සහ සුකුමතර භාවයටපත් වී ඒ සංසිධීවලපත් වෙන ආකාරය දැනෙනවා. ඊට කාය සජීවීව පවතින බවත් ඒ වේදනා සංඥා හා බැදී නැති අයොත් කය චිත වේදනා සංඥා ආදී විදි වෙන්න පවතින ස්වභාවය දැනෙනවා. ඉස්සෝපාශයේ දිශෙන තුරු චිතර පෙනේ. දිශෙන ආයු චිතර පෙනේ. හේතුමෙන් ක්‍රියාවලිය ඉක්මවා සුතමේ ඥානයේ ඉදිරියට ඒකට උත්සාහ කරන ආයු දැනෙනවා. විඥානයේ ක්‍රියාවක් විඥානයේ ක්‍රියාවක යෙදෙන්නක් මේ ප්‍රත්‍යක්ෂ තුළ බොහෝ වෙලා සිටියක මේ ප්‍රකාශයේ වචනේ විචේතයෙන් නැති දෙයක් වෙයි. ඊයම් දෝෂයක් වෙනනේ ඒවත් එක්ක නැමෙ කර්මාවෙන් කවුරු කියන්නේ. විස්තර කියලා විදිහට නම් අවුලක් නැහැ නිරවුල් වැඩි වෙනවා. නමුත් උපදේශයක් වශයෙන් කියන්නේ මේක යාතනාට කරන්න. යාතනාට කරලා එකපාරක් ආර ආහා ගියේ පාරේ නැවතත් කාගයක් අහන්න නැතුව ඒ පාරමී යන්න වගේ බාරවුරු කර ගන්න වගේ මේක බොහෝ විට පවත් ගන්න ඕනේ බොහෝ බහුලීකත හද කිරීම කරන්න ඕනේ කරනකොට පොඩි පොඩි වෙනස්කම් තිබුණත් හිත වට ගන්න නැතුව මේ චිත්ත වීශය පුළුවන් තරම් මුරු පුරුදු කර ගැනීම තමයි මේ ලද අවස්ථාවේ කළ යුතු දෙයක් පිළිබඳ උපදේශයක් වශයෙන් මේලා මතක් කරගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප හැම කුසලයක්ම කරන්නේ නිවන අරමුණු කරගෙන නෑ. භවනා කරේ කුසලයේ නිවනට යොමු කරන්නේ විතරම මෛත්‍රී භාගත හිතින් වාසය කරන්නේ. ඒත් අපේ කිසිසිත කුමක් අරමුණු වේද කියලා නොදනි. විශේෂ වශයෙන් දෙන්නේ අන්තිම හිත කිසේ පවතීද කියලා පහදා දෙමින් කරනවා කියන්නේ ඒ කාටත් ප්‍රයෝජන කියන මා හිතමි. මේ අර පළවෙනි ප්‍රශ්න දෙකේ තුන්වෙනි එක මේ හැම කුසලයක්ම කරන්නේ නිවන අරමුණු කරගෙන කියලා කියන ප්‍රකාශය සම්පදම මූලපරියාය සූත්‍රයේදී සර්වඥාන්ති කියනවා නිවන පිළිබඳ මඤ්ඤණා කරන්න පුළුවන් අභිඥා කරන්න පුළුවන් පරිඥා කරන්න පුළුවන් ආපෝදේ. නිකන් නිවනේ මට්ටම් ගොඩාක් තියෙනවා. මේ කියන්නේ නිවන අසුදුතු අසු නිවනක් නැත්නම් හිතු නිවනක් නැත්නම් මකරකට සාක්ෂාත් කරගන්න නිවනක් නැත්නම් සම්පූර්ණ අවබෝධ කරගන්න නිවනක් කියලා කියන එක හැටියට අපි මේ කරන කින් වල එල්ලේ තියෙනවා. ඉතින් අපි සමහරලාට සම්ප්‍රදාන තුරෝ කියනවා නිවනට තුරු දෙන කියන්නේ අරමිතා ශීර්ෂයෙන් කුසල කර්ම. ඒකෙදී නිවන් දක්වගෙනාට තමයි නියම අරමුණු කරන්න පුළුවන්. අනිකට ඒක නිසා උදු ප්‍රත්‍යක්ෂයක්. ඒ ප්‍රත්‍යක්ෂේ කොයි මට්ටමින් අරමුණු වෙනවද කියන්නේ. ඉතින් ඒ නිසා නරෙන්ද ඉස්සලා නිවන සාක්ෂාත් කර ගැනීම තමයි ලොකුම පින්කම කියලා. මැරෙන්නේ මැරෙන්නේ මැරෙන්නේ මැරෙන්නේ කියන මේ කියන විදිහ කාටවත් ප්‍රයෝජනක් වෙයි. නමුත් මේ ශාසනය කියන්නේ නැවත නිමෙරීම පිළිබඳව දැන් දැන් වහ වහ කළ යුතු කරා. ඒවට පින්කම් කියලා කියන්නේ කුසල් කියලා කියන්නේ. ඒ කුසල් වල ප්‍රතිපදා තමයි ඔය සීල සමාධි ප්‍රඥා වශයෙන් කියන්නේ. ඒක නිසා පුළුවන් තරම් මේ ඇතුලේ සංවේගය තුල සීල සමාධි ප්‍රඥා කියන තුනම ඍතු පෙතක් බව. ඊවෙනට ඍතු පෙතක් බව ඒක අනිවාර්යම ශික්ෂණයක් බව, ශාසනයක් බව, අංග වශයෙන් ප්‍රති සම්පූර්ණ කළ යුතුක් බව. ඒ දේවල් වල පිළිබඳව දක්ෂකම පාලනයක් නැතුව මේ චිත්ත චිත ගැන පිළිබඳව කතා කරන්න ඒක හැකියාව අඩුයි. ඒ නිසා සීල සමාධි ප්‍රඥා වශයෙන් කියන මේ ශික්ෂාවට පුළුවන් තරම් තිබුණට වැඩි ටිකක් ඉහළ මට්ටමට යනවා කියන අදහසින් හිටියොත් අපිට සැකහැරවල ජීවත් වෙන්න පුළුවන් යම් අඩුපාඩුකම් තිබුණා ඊට වඩා ගියාත්මට වඩා ඉස්සරහින් ඉන්නවා කියන එක ඒ නිසා හැම වෙලාවෙම අපි ප්‍රත්‍යක්ෂා කර කර බලන්න ඕනේ සීලයේ සමාධි ප්‍රඥාවේ මොන විදියෙ දිනුම්ද වෙන්නේ කියන එක එතකොට අනිත් කින් ගන්න එච්චර වටිනකමක් නැහැ අනාගත යුත්තේම සැලකේ යුත්තේම සීල සමාධි ප්‍රත්‍යක්ෂයෙන් තමයි. ඒ කියන්න බෑ ගතිය මොකක්ද වෙන්නේ කියලා සුදු සෝතාපන්න සත්‍යයටපත් වෙච්චාම නම් ඒ අටුවාචාර්ය මහන්සලා සඳහන් කරලා තියෙනවා බුද්ධ ශාසනයේ ලක්ෂාසෝ ලක්ෂපතිච්චෝ සුදු සෝතාපන්නෝ කියලා පච්චේ පරිඥාන මට්ටමට ගිහිල්ලා ඒ මට්ටමේ මෙමරි ජීවත් වුණොත් අපායට යන්නේ නැහැ කියලා සාධකයක් දෙනවා ඒ කාර්යයක්. සුවාන් වුණොත් ඊට පස්සේ අපායට යන්නේ කොයි මාර්ගෙද? ඊට පස්සේ නානාමි වුණොත් දිවි ලෝකෙට එන්නේ නැහැ බ්‍රහ්ම ලෝකෙමයි. අන්නේ විදිහට තීන්දුව වෙන්නේ ඉෂ්ඨිත මාර්ග ඥාන වලින් මිස අනිත් වගේ ඉතර විස්තර කරන්න අමාරුයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවිද්‍යාව, තෘෂ්ණා, කර්මහා ආහාර හේතු කරගෙන රූපයගේ හට ගැනීම සිදුවීම උද්දීපය ඥානවත්තාදී සඳහන් වේ. අවිද්‍යාව තෘෂ්ණ කර්මයන් මේවා ඉම ඥානීදී චෛසික වශයෙන් සැලකීද තවත් ආහාර යන රූප ධර්මයක් නේද? රූපස්කන්ධය නිම්පත් ලක්ෂණ අසන්තෝපි උද්‍යප්පයන් පස්සති වී සඳහා නිම්පත් සහ වාය ලක්ෂණ පැහැදිලි කරන්නේ නිදමි. මේ සාමාන්‍යයෙන් උත්පත්තිය සහ වාය බියම හටගෙන සහ නැතිවීම නිම්පත් වාය කියන සඳහන් කරනවා. අනන්ත සංසාරයක සැරිකදී පරිසරීමේදී යම් දිනක කරලද භාවනාවන් පසුආත්මේ නිවන අවබෝධ උපකාරී වියට පිළිපන්තක ස්වර්ණකාර ස්වාමීන් වහන්සේලාගේ අතීත කතා ප්‍රවෘත්ති සීගාලක පිතා දුක්ඛාංශේ නමුත් කිසිවෙකුට තමාසතු දැනුම හෝ නුවණ උපකාරී අවස්ථාවක් ගැන සඳහන් කළ සඳහන් වෙනට එසේනම් භාවනාවේ ඥානය වඩා සුස්කුත්‍යයි හිතේ කර්මාකර විස්තර කරන්නේ සමාකෘති දැනුම හෝ නුවණ උපකාරී අවස්ථාවක් ගැන සඳහන් කරන මෙත එසේනම් භාවනාමය ඥානෙ නුවණ සහ ඥානෙ කියන වචන දෙක සම්පූර්ණයි. ප්‍රකාශන තුළ පටලවිලා තියෙනවා. ඒක නිසා මේ මේ වචන වල පටලවිලා මෙතන වෙලා තියෙන්නේ භාවනාව කියන එක ඥානයක් නම් ඒ ඥානයක භාවනාමය ඥානක කලින් චින්තාමය ඥාන කියන එක කලින් සුතමය ඥාන තියෙනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් දීලා භාවනා විඥානයේ තමයි හැදෑවෙනසක් ආපසු නොව ආපසු නොවන සුළු ඥානයක් ඉන්නේ ඒක ඔක්කොම අනුකූප අනුකූප ප්‍රතිපදාවට තමයි යන්නේ ඒක නිසා මේ ජීවිතේ කර්ම කාරණා විස්තර දෙමින් ඉතර ලොකු සුගතියක් ලබන්න අමාරුයි ශක්ති ප්‍රමාණයෙන් භාවනා යෙදෙන්න යෙදෙනකොට ඒ සුතු විඥාන ආදී වශයෙන් දේවල් වල තීරමත් වෙන්නේ වැටෙහි ඒ වගේම පුරුෂ පුදුල හම්බ වෙයි. තමන්ට ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා භාවනාව පිළිබඳව කතා කරලා නරක නෑ නමුත් කරන එක බොහොම හොඳයි. මේකක්වත් මේ ප්‍රශ්න වලට මට ඉච්චතම සාර්ථක උත්තර දෙන්නත් බෑ. උත්තර දුන්නා කියලා මහරෙන්සක් වෙන්නේ. ඒක වෙන්නේ භාවනා කිරීමෙන් තමයි. නිසා මේ මුල ධර්මයේ මේ වශයෙන් ප්‍රශ්න පිළිතුරු හොයන එක නරකක් නෑ. නමුත් ඒක දැනකට යොමු කරන්නේ මොකද මේ පච්චත්තුපාදී ආයතනේ බෞද්ධ පත්‍යාපාර වාදයට එක්කෙනෙක්වත් නෑ නිවන් ලබන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවලු නිවන් ලබනකොට මෙහෙන් දෙපයි. ප්‍රතිපත්තිමය වශයෙන් කරන PhD ඕනනම් එන්න ඩිප්ලෝමා ඕනනම් එන්න නිවන් ලබන්න මෙහෙන් දෙපයි. ඒක මම දැනගත්තා කියලා. අපිට කියන්නේ මොකක්ද දැනුමක් සැකෙක දුඟාක් වෙනස් ප්‍රත්‍යක්ෂ ඥානය. පුළුවන් තරම් භාවනාවේ කියන එක තුල ඔක්කොම තියෙනවා. සියල්ල සහිත ඥානය සඳහා ගහක් අතරක වෙන්නේ කියන එක තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් මේ බව මේ බව හතරේ එකදෙවිල බීජ ධර්ම මා අපේ දනාක්‍යයන් දෙදැන්නේ අවසන් දින කීපේ ගත කරන්නේ යයි හිමි. ඒ උන්ගේ වයසත් ඒ සමග ඇති ලෝක පිළිබඳව සලකන දෙන්නේ. අවසන් අවස්ථාවේදී යම් කිසි දෙකින් ධර්මයෙන් උදව් කරන දැක්කාවක් ලැබුණොත් කර්මාවෙන් පිටියෙන් කරේතු දේ පහදා දෙන්නේ ඒ දෙමාපිය වෙනුවෙන් භවගාමී කුසල සිද්ධ කරන්න පුළුවන් ඔය මේ මතක වස්තු පූජාවෙන් බදන් දීමෙන් පණැස වීමෙන් කටයුතු තමයි කරන්න පුළුවන් වෙන නමුතර හැබැයි වෙනසක් නැත්නම් භවයේම පුරාවට නොසලෙන වෙනසක් කරන්න බෑ. ඒකේ එදින අපි විශ්ින් කරගත යුතුයි. දැන් අපිට පුළුවන් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කරලා දීලා ඒක සකස් කරලා දීලා කටයුතු කරන්නයි. ඒ වගේම තම මතක තියාගෙන තමම ටාස්ක් නැරනවා. මේ දෙමාපියන්ගේ ප්‍රශ්න ඔළුවේ දාගෙන ඉඳලා ඒක කියලා අපිට විසඳුමක් වෙන්නේ නැහැ. ඒකම තේරුම් ගන්න අනුගාමී මරණානුසුති භාවනා ආරම්භ කරන්න මේ උපස්ථාන කරන ගමන් එතකොට දෙපැත්තම සම්පූර්ණ වෙනවා. මේකට අනිත් පැත්තේ කියන දෙයක් මම කියන්නේ සම්ප්‍රදාය හැටියට කරන්නේ මතක වස්තු පූජාවල් බණ ඇසවීම වගේ කටයුතු. ඒවා ඉතින් ඇත්තටම ලංකාවේ නැති ඉච්චරම අලුතෙන් කියලා දෙන්න දෙයක් නෑ සම්ප්‍රදාය කියලා කියන්නේ. ගර්ණ ස්වාමීන් වහන්සේට සක්මන් භාවනාදී නාසිකාගත හිත යොමු කර සිටියේදී සිත් විදි සියලුම ආයතන වලින් ගන්න අරමුණු සියල්ල සුළු වේලාවක් නැවතුන බවට ඒ පසුව එසේ සිටු බවට එතන හිස්වාක්දත් එසේම ක්‍රියාවක් කරයි මේ අවස්ථාවේදී පහළව සිටු කුමක්ද කර්මයන් කාර්ය කර දෙලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනේ ඒ මේකදී සක්මන් භාවනාදී නාසිකාගත හිත යොදනවා කියනකොටම තේරෙනවා අනිවාර්ය මූලික උපදේශ ටිකක් හරියට දෙන්නේ නැහැ සක්මන් භාවනාදී මේ පොළවේ පය වදින එකටයි යොමුක් විදියට උත්තර දෙන්නේ නාස්කාරකට කියන්න පුළුවන්. නමුත් ඒ නිසා මේ මේ චිත්තක්ෂණෙක මේ වගේ එකක් හම් වෙලා ඒක විස්තර විස්තර කරගෙන ඉන්න නරක නැහැ. හොඳයි. නමුත් මේක නෑ දෙන්නේ නැහැ. නැත්නම් වෙනකොට වෙනකොට තමන්ටම මේක තේරුම් ගත හැකි නිසා සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් වාදීලා පරයන්ක බහන්නදී තමයි හුස්ම ආනාපානිය වැටෙනවා තමයි වශයෙන් වැටෙනවා තමයි මේ අසිකාග්‍රේ හිත පාසන්නේ සක්මන් කරනකොට පුළුවන් තරම් ගොරෝසුවට වැටෙන අයපෝ අයි දෙකෙන් තන මිසක් නාස්තා විදේශය ගන්න එපා කියලා සාමාන්‍ය උපදෙස් දෙනවා ඒ නිසා මේ මූලික ටික හුදු කරගෙන හරියට දැනගෙන මෙවැනි ඉද ප්‍රස්තාවක් තමයි ලැබෙනවනේ ඒක තින්වත් අවස්ථාවක් ඉදී නැවතනට වීම සඳහා උත්සාහ කරනවා මනසිකාරය පවත්වන්න ඕනේ නැත්නම් මේ ඉන්නේ ඉන්නේ විතර කර කර යන්න යන්න එපා ඒකට හිත චින්තාමය පැත්තට ඇදලා යන්න ඉඩ තියෙනවා ඒකට දහිත දෙන්නේ නැතුව භාවනාමය පැත්තට ප්‍රත්‍යක්ෂ පැත්තට ඒක තහක් උදව් කරන එක තමයි යෝගාවතරික වශයෙන් ඇටි ඇටි ඇටි දැක ගන්න උනන්දු කරන දෙයක් වශයෙන් කියලා කියලා තමයි මතක් කරන්නේ. ඉතින් විචිත ප්‍රශ්න නම් ඉස්සරහින් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් කාට හරි වෙන සමහරට මතකලයික ප්‍රශ්න තියෙනවා කර්මාකල ඉදිරිපත් කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් අපි ප්‍රශ්න විසඳුම් වැඩ කරන කටයුතු ආගේ සමාප්ත කරන්න පෙළඹෙන්න පුළුවන්. තියෙන්නේ කායගත සතිය තමයි ආනපානත් වැටෙන්නේ. ඉරියව්වත් බහනත් වැටෙන්නේ. දෙතිස් කුණිටෙත් වැටෙන්නේ. ඔක්කොම කායගත සතිය. එනිසා මේ යෝගෙන් භාවනා කරන 18ක් විතර ගැන අංගුත්තර එක්ක නිපාතේ නිපාතේ සර්වත්‍යයන් සඳහන් කරගෙන ඔක්කොටම එකම ආන තමයි. ඉතින් සුඛං ජෝගති සුඛං පරිපූර්ණ දෙතින පාරසං සුඛේනම් පස්සක කියලා තියෙන එක ඔක්කොම එකම තමයි ලක්කන. සතිය. ප්‍රතිපලේ සතිය. සතිය නෑ මායින් කියලා කණ එකකට සමානයි. සිහින් ගත කරනවා නම් අපිට કોઈ ඉරියව්වේ හිටියත් કોઈ මන કોઈ අරමුණ අරගත්තත් එනේකේ ඉඳ සිටීම කියලා සත්‍ය කියනවා නම් ඒ කාන්තේම ඒ චිත්තක්ෂණයේ ක්ෂණ සම්පත්තියක්. ඒ සංඥා හිත නිදින කායත් කියනවා. ඒ වදින කාලෙට මම කියන්නේ ගඟ දිගේ කියලා මලක් පුද කරත් දැසි දිගේ කියලා මල පහ කරත් එකම පින සතියෙන් කරනවා. ඒ කියනකොට අපි දෙකම නිකන් අතනේ කතා කරන්නේ කියලා. වචන හරබයක් තියෙන්නේ. ගඟ දිගේ කියලා මලක් පුද කරත් දැසි දිගේ කියලා මල පහ කරත් සතියෙන් නම් කරන්නේ ඒකයි උච්චාර ප්‍රස්තාව කම්මේ සම්පජානකාරී හෝති කියලා හදවතනන්තේ සත්‍යකාන් සුත්ති දේශනා කරන්නේ. එතකොට මේ ඉරියව්ව මේ අරමුණ මේ ඉන්න තැන කොහොම ඉක්මන. මේ සතියේ කියන වඩන්න ඕන දේ සතියයි පිළිතුරන්න ඕන දේ සතිපට්ඨානය දුවට පස්සේ ආදක නෙමෙයි දෙන්නේ කොතනදීද සතිය පිළිතුරන්න බැරි කියලා. මුලතනකදී පුළුවන් අපිට කේන්ති කින්ලා කේන්ති කින්වල දාන්න. රහකීල ආශාවක් ඇතිවෙච්ච ආශාව බව දන්නවනම් ආශාව නෛසර්ගික වශයෙන් වැරදියක් වුණාට ආශාව බව දන්නම ඇති නිසා ඒකට උදාහරණයක් වශයෙන් කියනවා මාර්ග නීති රටේ වෙනස් වෙලා තියෙන්න පුළුවන් එතකොට Taman ගිහින් ඉවරලා මේ මාර්ග නීතිය කැඩුවට පස්සේ කිව්වොත් මම දන්නේ නීතිය ඒක නිසා මට නඩු දාන්න බෑ කියලා නීතිය දන්නේ නැතික පළවෙනි කරන්නේ කිසිම අනුකම්පාවක් නැ නීතිමුද ගත්තා කියලා නීතිය දැනගන්න. නීතිය දැනගත්තා නම් යාට බේරෙන්න තියෙන අවස්ථාවක්. ඒ නිසා පළවෙනිම දේ තමයි ඉන්න හෝ කව හෝ මොක හෝ ඒක දන්න කම. නැත්නම් මේ දෘෂ්ටිය. ඒ නිසා කරන ක්‍රියාවේ ඉරියව්වේ දවසේ වෙලාවේ අරමුණේ ඔක්කොම තියෙන සම්මුතිය විතරයි. සතිය පටන් ගන්නකොටම ඒක වලගොඩලි සමතලා කරලා පෙන්නනවා. ඕනම වෙලාවක ඕනම කෙනෙකුට සත්‍යයට එන්න පුළුවන්. ඒ වගේම කිසි කෙනෙකුට බෑ තව කෙනෙකුගේ සත්‍යයට බාධා කරන්න. නිකමිට එකල බලන්න කාටද පුළුවන් තව කෙනෙකුගේ සත්‍යයට බාධා කරන්න. ඒ වගේම කාටද පුළුවන් තව කෙනෙකුට සත්‍ය දෙන්න. සත්‍ය කාටවත් අධිකාරී ශක්තිය නැහැ. ඒ නිසා ලංකර ගත්තොත් ක්ෂණ සම්පත්තිය නැති කරගත්තොත් ඒක නාස්ති වෙනවා. ඒ නිසා හැම වෙලාවෙකින් බලන්න ඕනේ මේ එළඹ සිටි මොහොත තියාගන්න මනුස්සකමේ එක්ක අපිට හම්බෙලා තියෙන මේ සුවිශේෂී අවස්ථාව. මනුස්සෙක් නිවි කාටවත් පිළිගන්න කරන්නේ මනුස්සෙක් විලා එළඹ සිටි මොහොත ඉක්මවන දුර්ලභාකන සම්පatti තත්ත්ව විවේකෝ විපක්ති කියලා කියනවා. මේ තියාගත්තේ මනුෂ්‍යාත්ම ගහේ බොහෝම තේරෙයි. වෙන සම්පatti. නමුත් ඒක විවේක විස්්‍රාම ගන්න පටන් අරගත්තොත් ඒක විපත්‍යක් වෙනවා. අදවස්සා ප්‍රෝජන ගන්න. නමුත් එකවරෙන් බෑ. ටික ටික ටික ටික දවසේ කරන වැඩ නිවියව අපේ කායගත සත්‍ය කොයි කමින් හරි කරන්න යොදවන එක තමයි කරන්නේ විශේෂයෙන්ම මේ වගේ පිළිසකට නගර ජීවත් වෙනවා රැකියාවක් කරනවා වගකීම් තියෙනවා රටේ තත්ත්වය දුෂ්කරයි ඒ වගේ වෙලාවට අපිට ඉඳගෙන කප්පට කටක් තියාගෙන අස්තික වහගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ ඒකට දැනගන්න ඕනේ අරුණ අරුණකට සෝදුවක් වගේ අහුවෙන අහුවෙන වෙලාවේ විකුණ ප්‍රමාණය කරගන්න. දැනටයි කියන උපකල්පන මම දීගෙන ඒ දවසේ ධර්ම ධර්ම විවර්තකරණේ නිමාව සටහන් කරන බලාපොරොත්තු වෙන්නේ ඉතනදා අම්බවි අදදෙමින් නියෝජ්‍ය පින්වන් මොහොතාවක් ඉතිවිදපත් කළ තියෙන අද 2016 අප්‍රේල් මාස 29 වෙනිදා අද දින මෙම භාවනාමය වැඩසටහන පැවැත්වීම අවශ්‍ය පාස්කම් සැපයීමේදී සහභාගී වූ පිරිස සඳහා ගිලන්පත් අපේ අදින්න දායකත්ව ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන විදම්බට දායකත්ව ලබා දුන් සියලු දෙනාට විනෝදන් විත්වා ප්‍රාර්ථනා කරනවා. ඒ නම් මේ මම සදා කළාද නොකළා වූද යම් තාක් ප්‍රේක්ෂක මේ වගේ වැඩ පිළිවෙලට සංවිධානයක් උදව් කරන මේ සියලු දෙනාටම ඒක දකින්න අවස්ථාව ලැබේවා දැක්ලා සාදු කියලා පින් අනුමෝදන් විත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප චින්තනා කරමින් මේ ඥාතිකේ ජීවත් වෙන හෝ මේ ලෝකයේ මේ පදේ හෝ පෙර පදේ වේවා සීල දිනාටම ඉන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේකට පිළ දකිත්තා ඉන්න තැනක පිට මේ දේශතරේ මිත්‍රයෝතේ දෙතලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදු කරලා පවත්වමු. අපාකට ශීක්‍රණයකදී හේතු වාසනා වීමේ බුද්ධ ආගමික මෙන් වහන්සේලා විසින් සත්‍ය සුන්දරයි, සාන්තයි ප්‍රවලයි දේශනා කරන දේ සාන්තිසුන්දර වීමකටම මේ පිළි හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සියදාසන තීර්ථවතාවට අපි සාතසජහනා කිරීමේ තවසේ වැඩමුළුව මේ අවසකම්. තාරතාරජගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු තාරතාරජගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්‍යාවතාකම්මේහි සම්ප සම්පූර්ණ සම්පතං ඊසුදානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මත්තා වේවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා වේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං ධම්මං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තාන චුම්මත්තා දීවානාගාමයිත්‍යා පුඤ්ඤං ධම්මං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං හෝ යාති නං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ගෝධාති ඉදං ගෝතු සුඛිතා වුතුනායෝ ඉමිනා කුඤ්ඤ කම්මේන මානි පාද සමාදමු සතං සමාදමු හෝතු යාව නිපාන සත්‍ය ඉමිනා කුඤ්ඤ කම්මේන මානි පාද සමාදමු සතං සමාදමු හෝතු යාව නිපාන සත්‍ය දීනා පුඤ්ඤ කම්මේන පාපී පාද සමාදමු සතං සමාදමු හෝතු රාමං පාපත්‍ය සාදු සාදු සාදු Thank you. විවාදන සීලිස්ස නිච්ඡං වර්ගා පචායිනෝ සත්කාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti විවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු Thank you.